අවසරයි ශිරු දනාටම තෙරුවන් සරණයි අපි නැවතත් මේ ධම්මවිපදනම සම්බන්ධ කරගෙන අවශ්‍යක වැඩ පිළිවෙලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි මේ සඳහා මුල්ම පැය පරියන්කයක් සඳහා ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊගාවට එහෙමම දිගට ධර්ම දේශනාවකට සම්බන්ධ වෙනවා උදේවරු වැඩසටහන වශයෙන් ඊට පස්සේ ධර්ම දේශනාවෙන් පස්සේ අපිට සමහර විටක සුළු කාලයක් ලැබෙනවා මේ ධර්මදේශනා සම්බන්ධව පිරිසුදු කර ගන්නට අදහස් මත ප්‍රකාශ කරා. ඊට පස්සේ දවල් දාහණයෙන් පස්සේ අපි පැයක වේලාවක් ගන්න බලාපොරොත්තු වෙනවා ධර්ම සාකච්ඡාවක් සඳහා ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් සඳහා. ඒ අතර කාලයේදී ගිලම්පසක් සහ සක්මන සඳහා කාලය ගත කරන්නයි අපි මේ තාක් පුරුදු කරගෙන තිබුණේ. ඉතින් අපි ඒකම තමයි අද ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම අපිට තියෙන්නේ පැයක පමණ පරියන්කයක්. ඊට කලින් අපි විසාජි වට්ටමක සීලය සමාදන් කරවලා ඒ වගේම අලුතෙන්ම සම්බන්ධ වෙන පිළිස සඳහා පරියන්කේදී මූලික උපදේශයක් සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා ඒ සමා කැමැති දැනගන්න අද ඉසිසර්ලාමගේ වැඩසටහන සම්බන්ධ වෙලා මූලික උපදේශ බලාපොරොත්තු වෙන කී දෙනෙක් ඉන්නවද කියලා අත උස්සලා අපි පටන් ගන්න ඉස්සෙල්ලා සීල දනාව ආජීවර්තමක සීලේ පිළිපීම සඳහා নমස්කාරය කියනවා.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 හැම කෙනාම තමන්ට පහසුවෙන් ඩයක් වාඩිලා ඉන්න පුළුවන් විදියකට එන්න. අපි මේකට පරියන්කේ කියලා කියනවා. ඒ පරියන්කේදී හොඳම දේ නම් බත් පරියන්කේ බිම වාඩි වෙන එකයි. නමුත් එහෙම නැති ඇත්තෝ සුදුසු භාවනා ආසනයක් කොටයක් නැත්නම් පුටුවක් පාවිච්චි කරලා කමන්නේ. එහෙම කියලා ඒ උඩුකය ඍජුව තියාගෙන ඉන්න පහසු ආසනයක් සූදානම් කරගෙන පරියන්ක භාවනාදී තියෙන විශේෂ ලක්ෂණයක් තමයි අපි හිත ශරීරයට ඇතුළට ගැනීම සඳහා ඇස්තික මුරුදු විදියට වහන එක ඒ නිසා අපි ඇස්තික වහලා ශරීරයට හිත නැත්නම් කායන ප්‍රසන වශයෙන් ශරීරයට හිත යෙදීමක් වශයෙන් හිතින් පිරිමැදලා බලනවා Taman ඉඳගෙන ඉන්න ඉරියව්ව සමබරද කියලා. Taman ඉඳගෙන ඉන්න ඉරියව්වේදී සැහැල්ලුවක් දීච්ච ගතියක් තියෙනවද කියලා. ඉතින් ඒ විදිහට සමබර නැත්නම් විෂමබර නම් සමබර කිරීමට අපි හරි පරි ගහනවා කියන නිසා මුල් විනාඩි කිහිපෙදී ඒ විදිහට හරි පරි ගහන්නට කමක් නැහැ. ඒ වගේම යම් තැනක මස්පිඩු තද වෙලා ආතතිගත වෙලා තියෙනවා. ඒක එතෙන්නම හිත යොදලා සැහැල්ලු කරනවා. ලිහිච්ච ස්වරූපෙන් තියාගන්න. ඊට පස්සේ අත් වශයෙන් මේ හිත යොදන්නේ මෙන්න මේ ලිහිච්ච ගතියටයි මේ සැහැල්ලුවටයි. අන්නේ සැහැල්ලුව අපි මුළු හදින්ම අගේ කරමින් පර්යංකය ඉඳගෙන ඉන්න ඉරියව්ව ඉරියව්වේ පහසුව ඒ සැහැල්ලු ගතිය ජීවිතේ ලබපු ලොකුම ඉස්පාසුවක් ලොකුම නිදහසක් වශයෙන් සලකලා ඒකට හිත නමන ඒකට බාධා වෙන ධර්ම තියෙනවා අයින් කරලා සාධක ධර්ම තියෙනවා ලං කරලා මුළු හදින්ම මේ විවික්‍ය තමයි ඒ ලීච ගතිය තමයි මුලින්ම හිතියොලා. එහෙම ඉඳ ගියාම පුරුදු නැති කෙනාට නුහුරු ගතියක් වැටෙනවා මොකද හිත නිතරම බාහිරයට දුවදුවා තිබුණදී එක සැරේටම වගේ මේ වගේ ඇතුළට ගන්න ගියාම කැලෙන් එළියට ගත්ත කුළුණි හරකෙක් වගේ දඟ කරනවා. ඒක බය වෙන දෙයක් නෙවෙයි ස්වභාවයි. නමුත් Taman උත්සාහ කරන්න ඕනේ පුළුවන් තරම්. මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අදහස ඇති කරගන්න. ඉතින් යම් කිසි වෙලාවක මම දැන් මෙතන කියන ඒ පෙළට ඒ කලසට ඒ සමතුලිතතාවයට ඉඳලා කයි වේදනා බාහිර ශබ්ද එහෙම නැත්නම් හිතට එන හිතවිලි අඩුතරමට තමයි හිතෙන්න ගන්න පුළුවන් වෙන්නේ. නිසා යම් චිත්තක්ෂණයක හිතවිලි වේදනා ශබ්ද වලින් තොරන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එක සමෘද්ධ වුණා නම් අපි ඒකට කියනවා සතිය පිහිටියයි කියලා. අප්‍රමාද තත්ත්වයටපත් උනායි කියලා. මේ තමයි අපි මේ පැයේ විශේෂයෙන්ම කරන අතර සතිය පිහිටීමේ ආරම්භයේ ප්‍රවිෂ්ටි. නිසා උත්සාහ කරමු. චිත්තක්ෂණ කීපයක් හෝ තප්පර කීපයක් හෝ විනාඩි කීපයක් හෝ මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා ඉන්නවා කියන අදහස. යම් වෙලාවක හිත ඉතිවිලි දිගේ ශබ්ද දිගේ වේදනා දිගේ බාහිරට යෑම වෙනුවට ඇතුළට නැමිලා ඒක ස්පාසු වුණොත් සමතුලිත වුණොත් ඇතුළත මම මෙතන ඉන්නවා කියන එක දැක්කොත් ඒකේ පෙර ගමනක් විදිහට ඒකේ සුබ ලක්ෂණක් විදිහට සමහර විටක ස්වභාවයෙන් සිදුවෙන හුස්ම ජීවිතයට අත්‍යන්ත අත්‍යන්ත වශයෙන් සම්බන්ධ වෙන ප්‍රාණය මුණ ගැහෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඒක හොයාගන්න අදහසින් ආයාසෙන් හුස්ම ගන්නත් එපා. හුස්ම වැටුනේ නැහැ කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. ඇතුළත හිට හිට ගියා නම් ඊට ඇතුළට නැමුණා නම් ඒ ආස්වාද ප්‍රසවාසයේ හම්බ වෙන තියෙන ඊට වැඩි කියන එක සාමාන්‍ය උපකල්පනයක්. යම් කිසි කෙනෙකුට එහෙම වැටෙනවනම් ඒ හුස්ම තියාගෙන ඉන්නවා සතිය පිටීමේ නිමිත්ත වගේ අරමුණ වශයෙන් හුස්මට හිත තියාගෙන ආයාසයෙන් හුස්ම ගන්නව නෙවෙයි ස්වභාවිකයෙන් වැටෙන හුස්මට හිත තියාගෙන ඒ අනුව සතිය පවත්නවා. එම්බ බැරි කෙනෙක් ඉන්නවා නම් අර පුරුදු විදියට මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකේ ඉරියව්වේ සතිය පවත්වන එකයි කරන්නේ. හුස්මට මුණට මුණ දාලා ඉන්නවනම් ප්‍රධානම දේ තමයි ආයාසයෙන් හුස්ම ගන්න නැතුව ස්වභාවයෙන් වැටෙන හුස්ම දිහා බලන එක. ඉතින් එහෙම උස්මනට 10ක් 15ක් තප්පර කීපයක් උස්මත් එක්ක ඉන්න පුළුවන් නම් බොහෝ විට වැටෙහි ඒ උස්ම ක්‍රියාත්මක වෙන්නේ උඩුකයේ පමණක් බව. ඉතින් ඒ උඩුකයේ සිදුවෙන ඒ ක්‍රියාවලියට බාධා නොවීම පිණිසයි අපි මේ උඩුකය ඍජුව තබාගෙන ඉන්න කියන්නේ නැත්නම් ශෝෂණ ක්‍රියාවලිය බාධායි. ඒ තරම් විස්තර සර්වචන්නාංශේ පවා දේශනා කළා තියෙනවා. උජුං කායං පනිදාය පරිමුඛං සතං සතින් උපට්ඨපෙත්වා කය උදුව පිහිටුවාගෙන පෙරමුණේ සතිය තියාගෙන සෝ සතෝ ආස්ස සති සෝ සතෝ පස්ස සති සීයෙන් යුක්ත ආස්වාස කරයි සීයෙන් යුක්ත ප්‍රසවාස කරයි ඉතින් මේ තමයි වෙන්න පුළුවන් හොඳම ප්‍රශස්තම දේ නමුත් මේ මින්න කොටස් අත්දැහෙන්න පුළුවන් වේදනා දැනෙන්න පුළුවන් හිතවිලි එන්න පුළුවන්. මොකද ඒකට හිත නරක කරගන්න නැතුව හිත සලා ගන්න නැතුව ලගලද අවස්ථාවේ ඉන්නේ ඉඩව හෝ උස්මත හිත තියාගෙන ඒක යාලු කරගන්න එක ඒක ආද කරගන්න එක ඒකත් එක්ක වැඩි වෙලා පවත්තන එක තමයි අපි මේ ආනාපාන සති භාවනාව වශයෙන් උස්මේ හිත පිහිටීම වශයෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට පුළුවන් තරම් අනුග්‍රහ කරන්න ඕනේ. එහෙම වුණාට කැඩනවා කියලා හිතනක් කරන්නේ නැතුව ලදලද වෙලාවේ ආධුනිකයෙක් වාගේ නවකයෙක් වාගේ ආධිකම්මිකයෙක් වාගේ නැවතත් හුස්මීට පිටුවමින් කටයුතු කරන එකයි දක්වන තියෙන අනුග්‍රහය. ඉතින් එතකොට හිමේට යටිකය අමතක කරලා උඩුකයේ පමණක් පිට අවධානය මෙහෙවන එකයි කරන්නේ. ඒ විදිහට උසස් ප්‍රසවාසත් එක්ක හිත පාත්තගෙන යන්න පුළුවන්. ඒක තමයි ආධුනිකයෙකුට බලාපොරොත්තු වෙන්න පුළුවන් උසස්ම තත්වය. ඒක ඒක දිගට කරගෙන යනකොට අර පෙරකල පින් පුරුදු තියෙනවා නම් පුරුව තියෙනවා නම් තව එක පියවරක් ඉදිරියට බැීමක් වශයෙන් හොයලා බලන්න පුළුවන් නන්දු වෙන්න පුළුවන් මේ උඩුකයේ හුස්ම ක්‍රියාවලියේ වැඩියෙන්ම ප්‍රකට තැන වැඩියෙන්ම ප්‍රසිද්ධ තැන වැඩියෙන්ම පිරිමැදෙන තැන කොතනද කියලා දැනගන්න සුළුව භාවනා කරන්න. ඒත් මම නැවත මතක් කරනවා හයිය හුස්ම ගන්න එපා. හුස්ම සාමාන්‍යයෙන් ගන්නකොට වැඩියෙන්ම වැටෙන තැන දැක ගන්න සුළුව. එහෙම කරනකොට සමහරකට උඩම කෙළවරේ නාසිකාග්‍රයේ උඩුතොලේ වැටෙනවා සමහරකට පහත්ම කෙලවරේ සූසන පද්ධතිය ආශ්වාස ප්‍රශ්වාස දෙක එහෙම නැත්නම් උදරච්ඡද චලන අනුදරේ පිම්බි මැකිලි වශයෙන් වැටේ. දෙකම එකම ප්‍රභාවයෙන් පටන් ගන්නී. නමුත් තම තමන්ගේ කායික පිහිටීම් හැටියට එක එකනාගේ වෙනස් වෙනවා. නිසා උනන්දුවක් ගන්න ඕනේ පුළුවන් නම් අන්නේ හැපෙන තැන බලන්න. එතකොට ලැබෙන ලාභය තමයි ඒ තැන පමණක් යොදාගෙන ඒකාග්‍ර කරගෙන අමුළු කයම අමතක කරන්න පුළුවන්. ඊට අමතරව තවත් ලාභයක් හම්බ වෙනවා. එහෙම එක තැනක බලන්න හිටියොත් නාසිකාග්‍රේ උදාහරණයක් වශයෙන් ගත්තොත් ආශ්වාසයේ සිටිනකොට ප්‍රශ්වාසයේ නැති බව වැටේ. ප්‍රශ්වාසයේ සිටිනකොට ආශ්වාසයේ නැති බව වැටේ. එතකොට ආශ්වාස වේලාවේදී 100% මුළු හදින්ම ආශ්වාසයට යොදනවා. ඒක ප්‍රශ්වාසයෙන් නෙවෙන බව දැනගන්න. ප්‍රශ්වාසයේ සිට වෙනකොට 100%ක්ම ප්‍රශ්වාසයට යොදනවා. ආශ්වාසයේ නොවන බව දැනගන්නවා. මේ විදිහට මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය කියලා වෙන් කරලා දැනගන්න පුළුවන් නම් ඒකෙදී බොහොම උත්කෘෂ්ඨ එකලසක් සමබර භාවයක්. ඉතින් මේක දිගට පැවැත්වීම තමයි අපි මේ පරියන්ක භාවනාව වශයෙන් කියන්නේ. නමුත් අර කිව්ව විදිහට වේදනා සද්ද හිතුවලින් බාධා වෙන්න පුළුවන්. අපි පුළුවන් තරම් ඉවසිල්ලෙන් ඉවත් ඒ ගැටීමක් කරන්නේ නැතුව බාධාවක් කරගන්න නැතුව ඒකට වැටුණට නැවත නැවතත් හුස්ම තියෙන නිසා ආයශරයක් අර විදිහටම ආස්වාද ප්‍රසවාසයේ මුලමෙද මේ ආස්වාද ප්‍රසවාසයේ වෙනස දක්මි දිගට පවත්වන එකයි අපි මේ ඉදිරිපත් කරලා තියෙන පැයටි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ප්‍රමාණය මගේ භාවනා උපදේශ නතර කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු මෙතන ඉඳලා ඒ සම්පූර්ණ වෙනකන් පරියන්කේ දිගට පාවිච්චි කරන්ඩ ශිරු දිනාට මේ තමන් බලාපොරොත්තු වෙන ආකාරයට සතිය පිටවකට ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අගේ උපදේශ නතර කරනවා අපි කාලය ගන්නමු ආනාපාන සති භාවනාව සඳහා